අවසරයි වාකමස්ත අවුනි ස්වාමීන් වහන්සේ ධර්ම මහා සංඝරත්නයේ අවසරයි මෙන්නේ සද්ධා බුද්ධ සම්පන්න කෙනෙක් අපි සුබදරාම රෝධමන්ජස්ථාන මුල් කරගෙන කරගෙන ඉන්නේ මේ වැඩ පිළිවෙලේ අපි මේක පිටාකී ධර්ම දේශනාවයි ඉතින් දෙනවා ඒ සඳහා ධර්ම දේශනාව සඳහා ගන්න කියලා ආදුබාරයක් පවතුනා නමෝතස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝතස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝතස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ දීකස්ස අපාලංගෝ සතස්ස පරිවාරිතෝ ධම්මං නාමකාරතිං භූමි සම්මා දිට්ඨි වේදවං අර්ණ්‍ය ස්වාමීන් වහන්සේගේ අවසරයි සදා ඉති සම්පන්න පින්වත් අපි සුබෝදාරාමේ මෙගේ අම්මිනී උදාහරණ වල අවස්ථාවන් දේශනා බොහෝ විට අපි කරන්නේ දේශනා විදියක් විදියටයි සර්වඥාන්සේ විසින් දේශනා කරන්නේ අපිට හොඳයි කියලා හිතන සූත්‍ර ධර්මයක් ඉදිරියෙන් තියාගෙන මේ සූත්‍ර ධර්ම විකාශ වෙන ආකාරයට දවසින් දවස ඒකේ මාතෘකාව පහදගෙන අපි මේ දේශනාවලිය සංදේශනා මාලාව පවත්වන මේ අවස්ථාව අපි ඉදිරියෙන් තියාගත සූත්‍රයට සංගීතකාරක ස්වාමීන් වහන්සේලා අච්චරා සූත්‍රය කියලා සම්බන්ධ කරලා තියෙනවා. ඉතින් අච්චරා සූත්‍රය නම් කරන්න හේතුව ඒ සූත්‍රය පටන් ගන්න ඒ අච්චරා කියන වචනේ පටන් ගන්න නිසා. ඉතින් මේක දේවතා සංයුක්තයි. අරන් වෙලා තියෙන නිසා සංයුක්තයි උතුරේ ගමයි දේවතා සංයුක්ති සංගාලලා තියෙන්නේ. ඉතින් අපි ගේ පාරක් මේ සූත්‍රයේ තියෙන අසුබිම අනිකුත් සර්වත්‍ය දේශික සූත්‍ර දෙක ගලපලා මේ සූත්‍රයේ තියෙන ඒ අනුකින් ආවස්තික වකිනාකම අනුකරගත්තා දවසට ආලමාන ආවික යචරා සූත්‍රයේ තියෙන්නේ පසුබිමේ අවචනවත් වැඩේ කාලේ එක් වික්ෂුන් වහන්සේ නමක් තාමත් කුෂ්ඨව සර්වඥ වහන්සේගෙන් සම්මුඛව අමතාන කරගෙන සම්පූර්ණ ස්වාධීනව වනගතව අර භාවනා කරලා තියෙනවා ඒ ශාන්තිගේ ශරීර සෞඛ්‍ය පිළිබඳව ඉච්ඡර දැකීමක් නොකර. ඒ නිසාම වෙන්න පුළුවන් එහෙම නැත්නම් කායේ තිබුණ කර්ම දෝෂයක් වෙන්න පුළුවන් මේ ස්වාමීන් වහන්සේට ආනුවාදී වුණාදීම බලපාලා තියෙනවා. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේට ඉඳගෙන ඉන්න ඉරියව්වේ භාවනා කර ගන්න බැරි තරම් වැඩි දෙවිල්ල තදව කියලා කියනවා. උග්ගක් වෙලා තියෙනවා. ඒකට නෑ කියන විදිහට මේ ස්වාමීන් වහන්සේ සක්මනක උඩ එල්ලෙන වෙලක් ආලම්බනය හදාගෙන ඒක එලිලා එහාට මෙහාට සක්මන් කර කර තමයි මනස කාර්ය පාත්‍රා ගියේ ඒක තමයි ඉඳගෙන ඉඳ බැරි ගැටි ඒ වගේ උත්තර ඒකේ කරගන්න පුළුවන් එකම දිවින සක්මන් භාවනා කරගෙන ඉන්න වෙලාවක මේ ස්වාමීන් වහන්සේ ඇදගෙන වැටලා එහෙම අපවත් වෙනවා. අපි ස්වාමීන් වහන්සේ කොච්චර භාවනා මානසිකාරයේ ඉතිහාසය කියනවා නම් එන්නත් ඇයිටිච්චේ යෝගේ මහාකම තත්ත්වයට ගිහිල්ලා විශ්ලේෂණය කරලා කියනවාද කියනවා නම් ඒ තමයි මේ පරස ජීවිතයේ චතුරුනාය මරණය චිතුරුනාය කියන දාන්නේ නෑ ඒ ශානසේ තාමත් අර චිත්ත වීදි දිගේ භාවනා කරගෙන යනවා ඉතින් මේ මනස ශරීරය ඇලිමක් එක් කරනවා ඒ ස්වාමීන් වහන්සේගේ ඉන්නට දේව විමානික ඊයේ ආඥාවක් ලැබුණා ඒ ලබලා දැන් මේ ස්වාමීන් වහන්සේට ඇහෙනවා මේ නිවි ඔබ කියන ඒ පංචතුගේ නාදය අක්ෂරාවන් නන්දන වණය ඉතින් ස්වාමීන් හිතුනේ මේ කලේ භාවනා කරගෙන ඉන්නකොට සිනගක් ඇවිල්ලා ආයත් දෙන්න වගේ පිටමකට වගේ වෙන්න කියලා ඉතින් ඒ ස්වාමීන් වහන්සේ අර වික්ෂාපසෙන් සිනගක් වෙලාවේ ඉම් බලාගෙන තමන්ගේ ඉන්ද්‍රිය සංවර කර ගැනීමට වෙනකොට ඉවිලෝකේ මේ ශාස්ත්‍රය පිළිගන්න හිතවල අත්සරවන්න ප්‍රශ්නයක් කියලා දිනවා මේ ස්වාමීන් වහන්සේ දෙවිසිරි විදිහව වෙනකොට ඉන්ද්‍රිය සපවිඳලා වෙනකොට ඉන්ද්‍රිය ඉන්ද්‍රිය ඉන්ද්‍රිය සංවරයකට යනවා ඇති කරලා බලන්නේ නැහැ අහන්නේ නැහැ වෙන කෙනෙක් එහෙම නෙවෙයි වක්‍රාට අකල්ප සම්පත්තිය ඒක නිසා කේන්දරන දුන්නා මේ ස්වාමීන් වහන්සේ තාම මේ ඊළඟ දිගේ සම්පත්තියක් කරන බව තේරෙන්නේ නැහැ කියලා ඉස්සරහට ගෙනම සාල කන්නාඩියක් උනරාලලා තියෙනවා තමන්ගේ ස්වරූපෙත් පේන. ඒක දිහා බලනකොට ඒ ස්වාමීන් වහන්සේ දකලා තියෙන්නේ තමන්ගේ ස්වරූපෙට ඉඳ දෙදවක් ඒ වාගමුණි කරචිත දේව රූපයක්. ඒකොටම මේ ස්වාමීන් වහන්සේ කියන විශාල සංවේගයක් මම තාම ආදී උපයාගත්ත විදුත් සම්පදාවක් නැහැ. මට අපේ දුන්නේ නැහැ. මට චිත්ත කාමිකුත් නෑ. මේ ඇවිල්ලා තියෙන ආගිට දඬුවමක් වගේ. මේ අතර ආයශරයක් කාර්ය බහුල ජීවිතයකට එහෙම නැත්නම් ප්‍රසිද්ධ සංගපෑමකට භූමිකාවක් කරනවා වගේ ඒක ඇති තාමත් පිළිගනු කරලා තියෙනවා මේ ඇතුලේ තර්කය. එතකොට මේ දේවතාවයන් අපසරාවන් කතා කරලා තියෙනවා මේ ඉස්සරහ කියන දිවි විමානය සහ අපසරාවන් සියලු දෙනාම මේ දේව දේව පුත්‍රයායි අයිති ඒ විමානයේ තාත කියන්නේ කියලා එතකොට නම් ඒ විමානේ තමන් මුක්තිය ඉන්න වෙනවා එතකොට ඒ කියන ඔක්කොම දේශීයට පාසනාව ලබනවා කියන්නේ ඒ වගේ දැනගන්න තියෙනවා මේ හරියට මේ කිසි උදාහරණයක් අපිට තියෙනවා වගේ ඒ නිසා කල්පනා කරලා තියෙනවා මට මේකෙන් බේරෙන්න බෑ එතකොට කල්පනා වුණාලු මොන දෙවි කෙනෙක් නම් අර දෙවියෝගේ චරිතවල සුත වෙන්න පුළුවන් මිනිස්සුන්ට පහළ වෙන්න පුළුවන් කියලා කල්පනා කරන මොහොතේ මත වැඩ ඉන්නවා. දැන් හරවකනට ඉදිරියට පිළි හිටින්ද ඊට පස්සේ අර අසලාවට කතා කරලා දිනවා. රුපියල්වත් වැඩ ඉන්නවා. මම කැමති අප බුදුහාමුදුරුවෝ යන්නේ කියලා ඒකට අර අසලාව ඒ දේ උද්‍යාම අනුගමනය කරලා හරවකනට ඉදිරියට පිළි පිළි ඉඳලා මේ දේවපුත්‍රයා බුදුන් වහන්සේට කණ බින්දුවක් කණ බින්දුවක් නැත්නම් මේ වචනයක් කියනවා යෝජනාවක් කරනවා අචරාවක අචරාගත සම්බුද්ධම් විචාරකන් සේවිතං අනන්තම අනන්දාම උතෝ යාත්‍රා භවිෂ්‍යති ස්වාමිනාස්මම යෝඛානි බැල්මේ පරමත අක්ෂරාවන් බඩ වෙනවා මට වේනිමන් විසාක වේද විමානයට ගියා අචරාගත සම්බුද්ධම් අනිවාර්යෙන් අපේලා එක අක්ෂරාවන්ගේ විසාකන සේවිතං ඒ සීවිතනාම කාල පිළිවෙලක් කරන්න බැරි පෙරේත ලෝකෙට වටුණාවර මට මේ විපාචය නොදු. මේ වණය නන්දන වණය අනිත්කල මොහණීයයි. මං යන්නේ කොහෙද ගමන? මොකද්ද ගිහිතක්? මම මොකද කරන්නේ? කියන එක දැන් සර්වඥාන්සේ ඉදිරියට ඇවිල්ලා උතුමුස්සේ බුදුජානමාන්සේ ඉස්සරහ කියනවා මේකද පින් කරුවාම අපිට හම්බෙන විපාකය. දඬුවම වෙන විදිහට. ඉතින් ඒකවල බුදුරජාණන් වහන්සේ දෙන උත්තරේ තමයි මේ කතා කඩේ වෙලා තින්නේ. සූත්‍රයට ඉස්සරහට සඳහන් කරලා තියෙනවා. යම් ආකාරයක චිත්ත භාවනාවක් කරලා දිනනවා නම් ඉස්ලාත්මේ ඒ චිත්ත භාවනාවේ ලැබුණු පින කවදාකවත් මේ විදිහට තමට විස්තර දෙන්න දෙයක් වෙන්නේ නැහැ. ඒකේ ආකාරයකට කියනවා තියෙනවා. ඒක නිසා අතිවරක වෙනකොට පොඩි ගහකට ගියා දෙන්නාම වල ගියා සංකීර්ණයට ගියා ඒ වඩන ලද සතිය කාටවත් හොරා කරන්න බෑ ඕන තැනක ඉඳගෙන තමගේ ඒ චිත්ත විවේකී ආශා කරන්න පුළුවන් අධිකලා වාස කරගන්න පුළුවන් නැත්නම් මේ විස්රාමයේ ආශා කරන්න පුළුවන් ඒකට එයා ගමන කිසිම කතාවක් වෙන්නේ ගමන කෙලින්ම ඉදිරියටම යන්නේ පරිසරය වෙනස්ලා තියෙනවා ඒක තරදයක් නෙවෙයි ඒ විස්තර කරනකොට සර්වඥාන්සේ විස්තර කරන්නේ කොට ක්‍රියාත්මක රූපින් නිසා ධර්ම රත්යක් කරගෙන තියෙනවා. අනේ ධර්ම රත්යේ ආරම්භයේ උද්දේශය සඳහන් කරනවා. ඒක පතන් අපූජනෝනාන කියලා කිසිම සත්‍යයක් ඇති කරගන්න කියලා කියන්නේ. නිස්සද්ද රතයක්. ඒ කියන්නේ හොඳට ලීසි දාලා අයියෝ පාරට යන හොඳ වාහනයක් වගේ ඒකේ අදාපි ඉස්සරට ඉස්සරට කරගත්ත ගාතාවේ ලස්සන විස්තර කරනවා ඒ අපේ කියන මෙවලන්ටි එරීක අපාලම්බෝ ඉස්සර පවතින රටේක විස්තර කරනවා වාඩිලා ඉන්න පිටිපස්සේ ඇඳා ඇඳයි අපේ තහංශයේ තියෙන ඇනි දෙකයි තමයි බයලජා වෙන්නේ සමහර බයලජාවක් නම් යන තරම් මේ කායික සහ වාචික ක්‍රියා ඉදීම අපට බය අපට ලැජ්ජා ගතියකින් අරසාවෙනවා සතස්ස පරිවාරිතෝ මේ රටේ සීකාව රටේ වටතිර සහ පොළව ඔක්කොම සතිය ඒ නිසා හැම එකෙම සීක සුලන් පිළිකඩ අවුව වැසෙන් ඔක්කොම ආසනයි ඊට පස්සේ ධම්මෝ නාම සාරති භූමි මේ රටේ මෙහෙම රටාචාර්යවරයෙක් කියන්නේ ධර්මී කියලා වාස්තුක ධර්මයෙන් දැන් මෙහෙවනවා අරුදුක කල්පනා කරන්න යන්නේ නැහැ මේ ආසනය කරනකොට පස්සේ රතයක් කරනකොට පස්සේ රතේ විසින් මෙහෙමවා රතා කාර්යවලය ධාර්මිකයි යාධර්මයට ගෙනියන්නේ සම්මාදිට්ඨි පුරයවන් ඊලාල ප්‍රාණාතින උරලාති එල්ලෙලා තියෙන සම්මාදිට්ඨියයි මේ ගමන නතර වෙන්නේ නිවි ලෝකේ මනුෂ්‍ය ලෝකේ ගියා මනුෂ්‍ය ලෝකේ නිවි ලෝකේ ගියා ආධාරකයක් තියෙන අපායේ නතර වෙන්නේ කියන්නේ මේකේ පෙන්නන තියෙන්නේ රිවිලෝ සම්පත් ලැබුණා කියලා ඒ සම්පත්ති විපත්‍යක් නෙවෙයි. මේ ජීවිතාවට ඒක කරදරයක් සැලකිලියක් වගේ පෙන්නනට මේ ආරසාවක් තියෙන බව ඒ සර්වඥාන්සේ මේ සූත්‍රය විස්තර කරනවා. ඒක නිසා මරණ ඉස්සලාවට මරණට පස්සේ ඒ කැමති විදියට සිංහුදී මරණයක් සිද්ධ වෙයිද? සිංහුලා වෙලා මුට්ටසත්තේ මරණයක් සිද්ධ වෙයිද? එහෙමනම් එවැනි සතියකින් මරණ සිද්ධ වුණොත් ජීවනාව මරණ සිද්ධ වුණොත් අපේ ගත කරපු ජීවිතයේ ගැම්ම ජවය කොච්චර අකුරට අපට ඉදිරියට පිට වෙනවද කියන එක මේ සූත්‍රයෙන් විස්තර ඒ වගේම ආර්ථිකත්ව වගේ සූත්‍ර වල සඳහන් කරලා තියෙනවා අරුත් දේශනාවේ පොදු විස්තරය කියලා තමයි භාවනා කරනකොට භාවනා කරන අරමුණේ රූප ප්‍රදේශය ආශ්‍රද ප්‍රසාරී වායු කොටස ධාතුව වෙන භාවනා කරනවා. ඉතින් මේ භාවනාව අපි ලබනවා. ආශ්‍රද කියන්නේ මේමයි, ආශ්‍රද කියන්නේ මේමයි, අමතිවල මේමයි, ධර්මතිවල මේමයි කියලා අපි ඔතන රූපකර්මස්ථාන කියලා අල්ලාගෙන ඉතිරණ කරන දේවල්. ඒ වගේ මේක බලාගෙන යනකොට ඒක ප්‍රීති ආශාව කරනවා, ශෝක ආශාව කරනවා, ඊයේ නිරන්තර ආශාව කරනවා. ඒ වගේ වින්දන පාර්ශ්වයකට අපි යොමු වෙනවා මේ රූප කර්මස්ථාන දිවියනකොට මේ කාර්යයක් කියනවා නම් ඒක වින්දන පිළිබඳව උද්දීපනය ප්‍රතිස්ථාවයක් වැඩිවීමක් පිට පටන් ගන්නවා ආයතනවල පවතින. ඒ වගේම අපිට තේරෙන පටන් ගන්න ගන්නවා මේ මේ දේවල් පිළිබඳව අපි කාලේ කාලේ යනවා දීගෙන සංඥා පිටවගෙන සංඥාව හදවන විද්‍යාවට ඒ සංඥා ලෝකේ තන්නේ කරව මායාවක් පවන. ප්‍රකෘති කාදාකත් අපි අතවර නැති බව. ඒ නිසා මේ සංඥාවල තියෙන ෂටගති, මායාවී ගති, මවාපාන ගති, විදිගු වගේ ඊනාගේ දේවල් වල ස්වභාවය ගන්න තේරුම් ගන්නවා. ඊපස්සේ මේ දේවල් හරියට මේ නොදක්වන, නොදකින මායාකාරී ගති නිසා අපි මොකද හත්කවුවත් ඉදී අපිට ගන්න හදන හැටි බය වෙන තක්කමුක් වෙන හැටි සිද්ධියක් කරන්න අපිට විවේක නැති බව එන්දා ඉන්දිය වෙන්න ඉස්සර වෙලා අපි ඥාන චේතනා පාල කරන සංස්කාරස් කරගන්න ඇති අපේ සංස්කාර වලට ජීවන නැති සීම වාසියක් නැතුව දේවල් සකස් කරන්න හදනවා දේවල් සංස්කෘතිය කරන හදනවා මොනම දෙයක් කියලා නෙමෙයි නිසා සංස්කාර රාශිය ටික ටික ටික ටික තමයි තේරුම් ගන්නවා මොනවාක්වත් නොකර නැත්නම් අඳුන ක්‍රියාවලියකින් වන්න පුළුවන් මේ යන්ත්‍රේ මේ තරම් ගෝවලා අපි මේ කරන්නේ මොකද්ද අනවශ්‍ය සංස්කාරයක් කිරීම කියලා මේ විදිහට මේ විවේකය පෙන්වා දෙන්න නැතුව විවේකයේ වෙනුවට ක්‍රියාකාරකම් සහ විවේකයේ කියන දෙක වෙන් කරලා විවේකයට බය කරලා ක්‍රියාකාරකම් බඳින්න වේතාවකට බෙදලා එක පැත්තකට රස කරලා අනිත් පැත්තකට නීරස කරන්න මේ විඥානය දිගටම කරන වැඩේ. උදිකලාවට විවේකයට විස්රාමයේ බය කරලා අපි සමාජයේට ක්‍රියාකාරකම් වලට වැඩවලට බඳන්ද මේ විඥානය කරන මේ වැඩ පිළිවෙල ඕම සමතනාංශය යටි කඳවුරු සුත්‍රෙ දෙලා කියනවා. මේ විඥානය මාර්ග මොහොතේදී යම් අරමුණක් ගත්තොත් නිමිත්තක් කරගත්තොත් එනකන් අනුයෝජනය ගත්තොත් මොන නිමිත්ත ගත්තත් මොන අනුයෝජනය ගත්තත් අපාරයි. මොන නිමිත්ත ගත්තත් මොන අනුයෝජනය ගත්තත් පිළිසාරුයි. නිසා මරණ මොහොතදී හිත මේ දේවල් වලින් වෙන් වෙලා තියෙන ඊට අඩුයි ඊවල බදාගෙන ජීවත් වෙන්න කියන්නේ. ඒක අපිට පේනවා ජීවත් වෙද්දී අපි පොඩකට හිත මේ කාම ලෝකේ නැයි කරන්න හැදුවට මේ විඥාණය කොහොමඩක්වත් කැමති නෑ සිද්ධි බහුල නැති විපස්සරේ විද්‍යාව කොහෙන් හරි එක්කෝ ආයර දේවල් කේ ඉතින් අපේ දුන ඉස්සයිටි වේලෙපන් නැත්නම් ඉතින් හදා ගන්න බොහොම ගණනාන්තරයක් ඉතින් හදාගෙන ඒකේ පටල පිටල බව ජීවත් වෙනවා ඉතින් එහෙම එකක් මට මොහොතදී නොයේවි කියලා මොනම තාලෙකවත් කාටවත් සිද්ධ කර උත්තර කරන්න බෑ මේ ජීවිතය ඇති ගහගන්න අපිට පේන දේවල් දිහා බලන්න ඉතින් එහෙමනම් මොන අරමුණ හඳුනා ඉසයෝනියකෝ නිරේ ලැබෙනවා කියලා අකිකන්දව සූත්‍රයේ සඳහන් කරනවා. මෙතන කියනවා මේ ස්වාමීන් වහන්සේ භාවනා කරලා කියනවා මරණ මොහොතදී සීවිකල් වෙනවා. එතකම් සතිය හරියට පිළිගන්න ඒ දිවි උදයි. ඉතින් මේ දෙක සම්බන්ධ කරලා අද සෝතාණු දහත සෝතාණු දහත සූත්‍රයේදී භගවතුන් වහන්සේ භාවනා කරන කුංච අසසීලා වෙනවා. ස්වභාවය නම් මේකයි. ඉතින් ගියාට පස්සේ ඔක්කොම ලබනවා. මොන නිමිත්තක් කරගෙන ගොඩ වෙලාට නම් නාරුණා පාපා. ඒ නිසා නිවිදගත පස්තිකක් වගේ තාම සුළු පිළිසක් මොනසාරක බව ලබයි. නැත්නම් විද්‍යාත්මක බව ලබයි. ඉතින් ඒක අපායන විදිහට සුද්ධ වෙනවා. සෝතානික සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. යම් කිසි කෙනෙක් මේ බුද්ධෝත්පාද කාර්යයක් කරලා මනුෂ්‍යාත්ම භාවයක් කරලා සුතා භතා පරිචිතා මනසාන් පිට්ඨිකා ඉත්‍යා සුප්පදිවිතා ඉදින්ගේ මේ බුදුබාරක කම් යොමල ඒකෙන් ගන්න අට්ටිකත්වාමන සිතක්වා කම්ම කතා කීකසු ධමන්නා හරිත්වා ඔයිකසෝතෝ ධර්මසනාති විදිහට බුදු හදින්ම අනනතු කරලා හිත යොදලා අනේ කරුවාන ඊට පස්සේ භතා මේ බණපද එක එක ලස්සන ගැළපෙල්ලක් තියෙනවා. අනේ ගැළපෙන ස්වරූපේට මේක මොන මේක මැද මේක අර වාගේ ලස්සනද කලබල හිතලා ගත්තම ඒක සුනාත ධාරේක කියන වර්ණයන මෙතන සුතා දහතා කියලා වර්ණනවා. ඊට පස්සේ මනසානුපේක්ෂිත මේ කියන දේවල් සහ මේ ලෝකය අපට උගන්වන්න ආරම්භ කරනවා. මේ බාහිර ලෝකේ තියෙන ලෞකික ඥාන දෙක මනසින් කල්පනා බැලුවොත් භෞතික ඥානිනම් ලාභද සත්කාරද සම්මානද ජීවකද මේ මාතෘක කාර්යපණ මොඳ හැටි කියනවනම් හිතගෙනම දිවි ලෝකේ පවන්න කියලා බාහිරදී බුදුරජාණන් ළඟ ඒක නැහැ නේ දැන් කියන්නේ ආශිපණම් දිනවන අපාය තමයි ඉක්මනට හරි අත කාර්යයක කරන වෙලාවේ අපාය යනවා ඒක වැඩි දියුණු වෙනවා හොඳ අයෝගේ දින කොයි එක ගත්තත් තමයි ඊට පස්සේ ඊට පස්සේ පිටි ලෝකේ ගිහිල්ලා අද ඔක්කොම හදාගන්න ඒක තමයි. දැන් ජීවිත සඳහන් කරලා තියෙනවා ඒක හෝ මේක අපේක්ෂාවක් නැතුව බුදුහාමුදුරුවෝ මේ දීන සකත් අතහැරලා දාලා ශක්තිමුවන් කියන වෙලාවේ මරණිලක වෙලා ඔක්කොම මොනවාකට ශුන්‍යකාරකට වෙන්නත් කතාවක් බුදුහාමුදුරුවෝ කියන බොහොම බලපෑම් කියනවා අත්වේදී වචන බුද්ධාමෝදවචන කියන බුදුහාමුදුරුවෝ කියන දෙකක් නෑ මොකද ඉස්තයක් නෑ මේක ඒකාන්තයි එහා පැත්තේ මුළු මොකේ සිට අනුනමයක් මම දැක්ුණා මේ නමයක් මගේ දිනවා වකලා හරියන්නේ යමක් මම තියෙන්නේ බැංකුවේ මෙච්චර ගණනක් තියෙනවා ජීවිත රැකගෙන තියෙනවා මෙච්චර දරුවෝ ඉන්නවා මෙච්චර වස්තු භෝග මෙච්චර කන්තර ඕනේ ඒක කරගත්ත හැකි මේ අරණියක වෙලෙක හැට ගන්නට පස්සේ කියාරගම නැහැ දැන් පොළ පොළ වෙලා හැම කරපල්ලා කියන ඉතිරේ ලෝකේ කතාව දැන් මේ දෙක ගලපලා මේ දෙක අතර සංසන්දනය කියන්නේ මනසානුපෙක්ඛිතා. මනසෙන් විග්‍රහ කරලා විද්‍යාවේ උඩ විග්‍රහ. විතරසලා අමරාග ගණ්ඩාරය යනකොට අපි මේ කලබල හැමදාම අපි අනුගුණේ නවකේනාන වලට කොහොමද ඉන්නේ සද්දන්. අඩු දෙන්නේම ලෞකික නාන වලට කොහොම තමයි දෙන්නේ සත්‍යයෙන් මේක ඕන ඔය ගැතිය නැතුව සම්මා දිට්ඨිය ඇති කරගන්න කටයුතු කළොත් ඒකේන සුතාතා පරිණාම ඥාන පෙක්ඛිතාසු නිත්‍යසු උපටිවිද්‍යා යම් වෙලාවක මරණ වේලාවේදී මුත්තස්සති කාලක්‍රියා කරලා ආකාරයේ ඊගාව භවෙදී අවස්ථා හතරක් හම්බුනා කියලා සත්‍යයෙන් නම් මට අවබෝධ වෙනවා. මේක ඒක ඒ ඒ පාඩක ඒ සූත්‍රයේ සෝතානුගත සූත්‍රය සඳහන් කරලා තියෙනවා මේ වගේ මේ කතා කරපු මේ දේවතාවා කිසි දේවතාවා වගේ ගියාට පස්සේ අපිට පාර්ථනක් වෙනවා මම පිටිච්චර විකාර දේශක් අපායට යදී මම ජීවිතෝකේ යන්න මට හේතු පාදකුනේ මොකද කියලා. ඒකත් තේරුම් හදවෝ ගන්නට. මම මේ ඉස්සර මේ ඉස්ලාම් කියන කපුටේ දැකලා තියෙනවා. මේ භ්‍රමචර්යය තමයි මම මෙතෙන් කියන උදාහරණය මේ වැඩි වෙලා නැහැ. ඒ නිසා මම කියන එකම දේ තමයි. ඒ අල්ලගත්ත ගැම්ම මේ භ්‍රමචර්යය ඉදිරියට දාලා කරන්නේ කියන තමන්ට සීලවන්නවා විරෝධකට හේතු වෙච්ච කුසලයේ ගැන කල්පනා කරනවා. එතකොට එයාට මේක නිමිෂ ඒරෙන්ට පටන් අරගන්නවා මම ඉස්සලාම කරපු එකම දේ තමයි ආයත පුත්‍ර තුලින් වාර්තා විුණා අතිවිචාරයෙන් පුළුවන් තරම් ලැබුණා. මනෝවිද්‍යාවේ දෙවිලා ඒ සඳහා ඇති කරගත්ත සතිය සතිපට්ඨානය ධර්මයේ විපාක දිවිපිටක් නැද නන්දනවන්නේ අර තේරෙන්න පටන් ගන්නවා මේ ඔක්කොම අඩියේ තියෙන්නේ මේ සතියයි මේක තමයි මාත උදව්වරු දෙවිලා සතුන් පාරිසිත මේක පිටේනවා මේ සියලු සැප සම්පත් අපරණ කන්තර සහිතයි ඉවසිරි සහිතයි ඔක්කොටම හේතිලා තියෙනවා මනුෂ්‍ය ලෝකෙදී කරන දක්ෂණියයි ඉතින් සතුප්පාදේ ආවට පස්සේ තේරෙනවා දැන් මේ දීප දේවල් මාරපාදයක් මේක යම මේකට අරුමුත් ආයසරයක් චක්‍රය අද්විතව වෙනවා ඒ නිසා මෙව ආයසත්තාරයක් දෙසාරක් නැතුව තමන්ගේ ඉදිරි ප්‍රතිපත්තහන ඉදිරි කරේ අකයිද කරන්නේ කොහොමද කියන එක අවබෝධ වෙනකොටම අපි මේක කර හම්බ කරපු සියල්ල මාර ආශයක් බවත් අටවලද උගලක් බවත් මේ මොන උගල තිබ්බත් සංසාර බය දකින්න කරන සතිය පිළිතුරන බවත් වහාම සත්‍ය අවබෝධයට හේතු වෙන බවත් මේ සෝතාගත සෝතිකා අපි කියලත් අච්චරාසු ක්‍රී ඒක මෙන්නේ නැති මේ ජීවිතාකාර නඩකවත් නෑ මනුෂ්‍ය ජීවිතය ඉවරයි දැන් නිදි සංකප්තිය ලැබලා තියෙනවා දැන් ওই නිදි සංකප්තිය ඉන්නකොට දැන් මේ දේවතාවකම සංගීතය පහල වෙලා තියෙනවා. මේ පටිසිරි දේවසිරි සම්පත්තිය කියන්නේ ආය ඉසාකේ. ආය මන්දන මොණිය වණේකට වැටෙන්නේ. එන්නේ එතනින් ඉඳද්දී සතිය පිටන. ඉවැනි අවුලක් වෙලා ජීවිතයක් නැතිලා වෙන ජීවිතයක් නැතිලා අපේ ප්‍රමේෂ තියෙනවා නේද? විවිධෝගෙ ගිහිලා ආත්මක පැත්තෙන් බලනවා නම් ඉසාකෝ මැදකට ගිහිලා ඒක තමයි සංඥාවක්. මෙවැනි සංඥා විපල්ලාසයක් තියේදී සතිය පිළිතුරට පුළුවන් සතුපාදයක් කරන්න පුළුවන්. මේ සතුපාදය ඇති කරොත් අපිට තේරෙනවා මේකත් කල හරියා කියලා යමක් හිතුවා ඒක අපේ ආධ්‍යාත්මික වලට පස්සට කියලා කියනවා. අපිට වැරදිලා දුක වැටුණා කියනවා නම් විවතියේදී කොහොමද සත්‍ය වඩන්න ඕනේ කියවනම් මොන දුකක් තිබ්බත් මොන අවුලක් තිබ්බත් මොන දේවල් තිබුණත් සත්‍ය පිළිතුරේ බාධාවක් නැහැ ඒක දැනටමත් කලේක මූලික ආයෝජන කරලා තියෙන්නේ විශ්වාසයක් ඇති කරගන්න ඕනේ. ඒ විශ්වාසය තමයි සුඛාදතා පරිපාලනකාරී පිළිපදා වික්‍යා විපරිපා උපරිවිද්ධා කරන මේ ලෝකෙ හිටියා. මැරලා වෙන ආත්මයකට ගියා. ඒක අපාය වුණා. අපායෙන් මින් කරගන්න දෙයක් නැති නිසා කියන්නේ අපාය කියලා. අයක් නැහැ ඒක කල්පනා කරන විදිහට මාසවල ගියා. නැවතත් ඇති කරගත්ත අර සම්මා නිච්චය කුණි දමන වෙනවා ඉස්සරහට පෙරගමන් කර වෙනවා කියන තමයි මේ ඇචලා සංඝාත රූපේදී අවකන්තු දේශනා කරන්නේ නිසා හිදී ආරම්භෝ සපස්ස පරිවාරිතෝ ධර්මං සානාං සාරති භූමි සම්මාදිටි පුරයව. કોઈ දැනින්න වාහනේ බයලක්ෂ දෙක උඩ කොහොමද පිළිලා තියෙන්නේ. දැනට සතු මාර්ගය යන්නේ. ප්‍රෝග්‍රෑම් කරන්න යන්නේ. ආමිත්‍ය කාර්ය කරන්න යන්නේ. ගුරු කෙනෙක් මේ සතින කරන්න බෑ. ඒක කොහොම නිකන් ඇලිච්ච අඩුවාගේ සීලේක පිටිය නිසා ඊට පස්සේ වටේට පොඩි සතිය ආසාව. ඉතින් පිට ගිය ගමන් ඉත ලැජ්ජ වෙනවා. ඉත ගිය ගමන් ලැජ්ජ වෙලා ඊට පස්සේ ධම්මෝනාන සාරති දුනි ලැජ්ජ වෙච්ච හිත පිටපණින් නැතුව නැවත එන්නෙම ආරම්භ. ඉත මොන කාරණාව නිසා පිට යන්නේ? භාවනා කරපු කෙනා නැත්නම් භාවනාවේ ඉච්ඡය හරි ගියා ධම්මත්‍ය ලැබුණා ආදනාවක් ලැබුණා විශ්වාසයක් ලැබුණා සාසනීය ස්පර්ශයක් ලැබුණා ගතිය නියතයි ආයපාය යන්නේ කියලා කියන්නේ හිත පිට යන්නේ කියන එක නෙමෙයි භාවනාවෙන් පිට පිට යනවා ඉතින් කොතනකදී හරි අකකය යන හිතට තේරෙන්න පටන් ගන්නවා මවන්නේකට ගැලපෙනවා. මම ඉඳගත්තේ ඔය ඔය ප්‍රපංච කරන්නවක් කල්පනා කරන්නවත් නෙමෙයි අර කිනාදු සංසාර ගතියට අරමුණක් ආවල ඉඳ ගැස්සම ඉතිගේ කතා කතා ගියා. දැනිච්ච ගමන් නැවත ඒක ස්වභාවයෙන්ම සතියට පේනවා නම් ආනපානී නිකුත් ආනපානට එනවා නම් මුල ධර්ම කාණ්ඩේ එනවා නම් ඒ කියන ධර්මයේ විශ්ීම ඔබ මෙහෙවලා නැවත ආරක්ෂක තැනට රතේ දිනවලා මෙන්න මේක භාවනාදී අත්දකින්න වෙලාවක ඉතින් ඔක්කොමලා අත්දැකලා තියෙනවා නමුත් මේක බුදුහාමුදුරුවෝ හොයාගත්ත ලොකු ලොකු හොයාගෙන කියලා අපතේ දන්නේ නැහැ. අපි අද ධර්ම සාකච්ඡා කරනකොට ඒකයි මතක් කරගත්තේ. භාවනා කරගෙනකොට අපි පාඩි වෙලා භාවනා කරනවා කියලා හිතමු. දන්නවා කියලා හිතමු. මේ කායත හිත ගන්න එකක් විශාල ජයග්‍රහණයක් කියලා. ආයතන කායවසනාව බුලම් වෙලාවට ඉඳගෙන ඉඳගෙන ඉන්න බව දැනගත්තා ලොකු කවුදා ග්‍රහණයක් කියලා ඊට එහා ගියයි කියලා හිත මෙයා ඉඳගත්තා පස්සේ යටරින ආසන්න ප්‍රසවාසය ධර්මයි කියලා ඉතින් මේකට පණ දීගෙන යාප්පු වෙලා බැගෑ වෙලා මෙනෙහි කරමින් විවිධාකාර ප්‍රමෝටක් මේ ආසන්න ප්‍රසවාස පුරු කරගත්තුවම මුහුදු මොදාල් තියාගත්තාම අපිට පොඩි අවස්ථාවක් ලැබෙනවා දීර්ඝ වේලාවක් ආසන්න ප්‍රසවාසය සිදු කරනකොට මේ ආස්වාදයේ ප්‍රසාර කියන දේ දිහා එක දිගට බලනකොට ඒකේ සංඥා වෙනස් වෙන හැටි. අපි දරන්නේ ආස්වාද ප්‍රසාර දෙක එක වගේ තියෙනවා කියලා. එක දිගට එක විදිහට යනවා කියලා තමයි අපි මේ චිත්ත රූපේ පවරලා තින්නේ. අපේ ශෝෂණ පද්ධතිය උගන්වන උරුරු ගන්න තේමාවයි. ඒක දිගට මේ හුස්ම ගන්නවා කියන සර්වඥාන්සේ සඳහන් කරනවා. මොනම දෙයක්වත් එහෙම ලෝකෙ ඉතිර නැහැ. ඒ නිසා ආනාපානෙ ඉඳලා හොඳට ඒක දිහා බලන්න. ඇකින් බලන්න පුළුවන්, මැද විලා බලන්න පුළුවන්, ලං විලා උත්සන්න වාසන බලන්න. එක සැරයක් බලලා පිට බලන්න පුළුවන් නැත්නම් එක චිකරට මේ ජවනක බල බල ඉන්න පුළුවන්. ඉතින් ඒ විදිහට රණ්ණාකාර වෙන්න දෙන්න තු එක මාර්ගයෙන් ඇරලා නැවත නැවතත් උත්සන්න වීමෙන් ආසන්නයේ බැලුවොත් මේ බලන දර්ශනයේ තුල ආනාපානයේ සම්පූර්ණ රූපාන්තරණයකට ලක් වෙනවා. ආනාපානයේ සම්පූර්ණ පරිණාමයකට විපරිණාමයකට ලක් වෙනවා. අදාහ ගන්න බැහැ. ඒකයි උපදෙලින් පකුණු වෙලා මේ පිටුඩට ගහන්නේ කෝටි වල යන්නේ දෙකයි නැති කියලා ලගරන්නේ භාවනා කරනකදී පේන දේ මොන විදිහවත් හිතන්න. විතරම අනිත්‍ය තියෙන්නේ. අපිට මේ ධර්ම නිත්‍ය සංඥා විඥානේ ඒ නිසා අපිට ආනපන මෙහෙම පේනවා කියලා හිතාන ගියාට ඒ ආසත් ප්‍රසවාසයේදී හොඳට විවෘත මනසකින් බලන්න බුදුන් සීත වෙනසක් ඇති වෙනවා එක දිගට මේක බලනකොට එන්නේ නැහැ. මේකට පෙර පිළි කියලා කියන්නේ. මේක තමයි ආරම්භ කරනවා කියලා කියන්නේ. මේක තමයි අපි ධර්මඥානය කියලා කියන්නේ. ආනන්දින් බලන්න බලන්න යනකොට ආනාපානී කෙරේ කියන කල්ඥාව ඕන කාලෝ තමයි. ඉවරම වීමකට ලක් වෙනවා. එපා වීමකට ලක් වෙනවා. ඉතින් එපා වීම ලක් වෙනකොට යෝගාවචරය භාවනායි පාඩක. ආනාපානී පාඩක. ගුරුවරයා පාඩක. එහෙම නැත්නම් මට මේ පාඩක කර්මයක් වෙන්න ඉලක්ක වෙන්න කියලා විපරිණාමය අදහන වෙනුවට මේ විපරිණාම නොවිය යුක්ත ඒ වුණාට පිළියම් කරන්න අනන්ත අප්‍රමාණ කාලයක් යම් කිසි කෙනෙක් සතා ධතා කටිතා මනසානුපික්ෂිතා කියන විදිහට මේ බණහන්කොට සාමතාන් සුද්ධ කුදීන නැවත නැවතත් පෙළගස්ස ගත්තොත් මේ සියල්ලම ඉස්ලාම් වෙන හදාන්නේ අනිත්‍ය විපරිණාමයේ ඇතුළ වෙනස් වෙන බව නිසා එක දෙයක් දිහා දිගට බලාගෙන ඉන්නකොට ඒක වෙනස් වෙන ස්වභාවය ආස්වාදයෙන් ආස්වාදයෙන් වෙනස් වෙන ස්වභාවයෙන් ආස්වාදයෙන් ආස්වාදයෙන් වෙනස් වෙන ස්වභාවයෙන් නැත්නම් මේ කියන කිලිමාන කෙනෙකුට ඉඳස්මයි පස්සේ බලාගෙන ඉන්නකොට ඒක වෙනස් වෙන ස්වභාවය එක දිගට බලන්නේ බැරි තරම් මත් කරන සුළුයි වක්කාර දාන සුළුයි තනි කරන සුළුයි බය කරන සුළුයි ඒක අපි ටිකක් කරලා අනිදාස මතක කරලා ආයෙත් කරලා ආයෙත් කරලා ඕමෝ දින් කරගෙන ගියෝ යාට ඒ විදිහට ගන්නවා ආනපාන ගුරු ගුරු කියන වෙලාවෙත් දෙන්න පුළුවන්. නිවිච්ච වෙලාවට දෙන්න පුළුවන්. හොඳටම කුණිවිච්ච වෙලාවට දෙන්න පුළුවන්. নানা ආකාර සම්පෝෂණය කරනවා. নানা ආකාර වේදනාවක් විඳිනවා. নানা ආකාර ඒක විදිහට පටන් ගන්නවා. ඉතින් මේ වේදනාවෙන් එක රද්ද වෙන එක හිත විදිහන එක මොනම ක්‍රමයකටවත් කාටවත් අලක් කරන්න පුළුවන් තරක් වේවිද නැහැ. භාවනා මැදට අරමුණට අපි පුරුදු කරන සම්බන්ධයෙන් කරන කාරණාත් හදන්න ඒක සාධාරණ. ඒ වගේම වේදනාවක් ඇතුළේ ඉරියව්වක් ගන්න කියලා අපි පටන් ගන්නකොට ඔබ දෙන්නා ඒක සාධාරණයි. අපි හිතනවා ඉතින් කෙලෙස් අතාව තියාගන්න ආනාපාන තියාගන්න අපි හිතවිලි මේ වගේ ඒ සාධාරණයි. නමුත් ඔය කියන මොනම දෙයක්වත් චිත්ත නියාමයට අදාළ නැහැ. බලන්නේ නැහැ. ආන්නේ නැහැ. අපිට ඔක්කොම අහන්නසලා පිටියේ සකස් කරගෙන ඉන්නකොට ඔන්න වේදනාවක් ඇවිල්ලා කාලිනාත් වෙනවා. ශබ්ද ඇවිලා කාලිනාත් වෙනවා. ඉතිගේට කාලිනාත් වෙනවා. ඉතින් අර ආනතන ගුරු වෙලාවේදී මේ පිළිසද්ද ආවේ කරා ඉතින් ඒක ලෝම ආපසද්දට වයින් කරනවා. වේදනාවට වයින් කරනවා. ඉතිවිලි නිසා භාවනා කරන බැරි ගොඩාක් කිස්මකට භාවනා කරලා දාලා විලාකාරක පොලි හිත මන්මත් කරගන්න. දවසට හරි දෙක හරි යරදිලා හරි අහම්බෙන් හරි ඔබන් දැක්කොත් මේ ආනාපානී යම් ප්‍රමාණයකට සිුම් වෙනකොට මේ කයේ හිතේ ආනාපාන යම් විදිහක අනුග්‍රහයක් ලැබෙනවා සීතල වීමක් වෙනවා එනකොට තේරෙනවා තාම සද්ද එනවා අනත් පිළිවිලි කියනවා තාම සද්ද එනවා ඒ වුණාට මේ සද්ද වලින් වෙන බාධාව තියෙද්දි අවශ්‍ය නම් අද ගියාට පස්සේ ඕ අර ආගෙට වගේ දැනපත් වෙච්ච හුස්ම දෙක බලනකොට හුස්ම කැළඹිලා නැහැ. හුස්ම තමයි. ඒක ඉගෙන ගන්න එක හොයලා බලලා ඒ විදිහට මේක උගලා බලන්න දැනගන්න පුරා සංකාන් සුද්ධ වෙන්න පුරා කනහන් වල පුරා සදී පැටි කිලින්න පුරා ක්ලාස් වල යන්න ඕනේ. ඒවා සමානයි. නමුත් මේ හද්දේ කියන කමිටු මහා පාරමිතල කුලින් බලපතලා ඒක අවුසන් කරන වෙනම සති ගියාට පස්සේ ආපහු මට හුස්ම රැල්ලට යන්න තරම් අයලක්තාවක් තියෙනවනම් විශ්වාසයක් තියෙනවනම් ඊට බලන්න පුළුවන් මට ඒක ඔයිලි නටලා අවුල් කරලා ගියා අතේ මොකද ආනාපාන කියලා බලන්න මමට අර තැනපත් ඉච්චලකේ හේතුව තියෙනවා එතන හිත ගිලා කරලා ඉතින් කාරණා තාවකුලා ඉතිලා වෙනකොට මොකද හිතේ ගියාට පස්සේ ආනාපාන ඉතිලා නැහැ සමහර වේදනාවක් වෙනවා කලබලක් කලබලක් පුළුවන් හරමින් නැතුව කියන අවස්ථාව දැක්කොත් බුදුමන සිහියුනොත් යහට තේරෙයි මේ සකස් කර තියෙන පිටියට ඕන මන කරේදෙක් එනවා. බුද්ධි ක්ෂේ කෙන්න පුළුවන්. නමුත් තකුව එහෙම තියෙන මොකක්වත් ළමයි. ඒ නිසා නෝ මේ ඉන එක කියන කතා කරන කියන්නේ මම නැවත පාරම්පරික පුදුමල ප්‍රකට යනවා කියලා. තමන්ගේ තුළ විශ්වාසය, බුදුන් තුළ විශ්වාසය නෙමෙයි, තරකන් තුළ විශ්වාසය නෙමෙයි, සංඝයා තුළ විශ්වාසය නෙමෙයි. අනන්තම විශ්වාසය පහළ කරගත්තොත් එයාට තේරෙන්නේ වගේ එනේ දේවල් වලට හැප්පෙන්න පුළුවන් කියන සුද්ධිය. මේක සමහරලාට බලන්න දෙලිසු තත්ත්වයක්. ඒ ඒ තමයි. ඒ පිළිදරන හැබැයි දන්නවා අර යට තියෙන තැනකට වෙච්ච ආනාපාන මොකක්වත් වෙන්නේ නැහැ. ඒක විදිහේ රෝග ගහලා ආපහු ආවම ආනාපාන කරනවා. වේදනාව වලින් කැරමුණාට ආනාපාන කරනවා. සද්දෝලින් අලහක් වුණාට ආනාපාන කරනවා. නිසා තමයි තැම්පත් වෙන්න ඕන ආනපන බලන්න එලෙමන්ට් ඕන ඔය අනේකක් එක්ක කතා කරගන්න. ඉතින් යාට හම් වෙන අවස්ථාවක් දැන් මේ ආනාපාන සතිය මේ අනේ ඉක්වලින් ඇවිස්සෙන්නේ නෑ. ඒක තැම්පත්. බලාකුලේ අහසේ බලාකුළු ගියාට ඉරහඳට බාධා වෙන්නේ නෑ. බලාකුළු අහසේ ගෑවෙන්නේ නෑ. බලාකුළු යනවා. ලාම් වෙලාවට අන්ධකාර වෙනවා එළිය වෙනවා අහසේ යවෙන්නේ බලාකුළු අහසේ ගෙලිම සම්බන්ධයි. වගේ තමයි කිවිලි වේදනා සද්ද පා ගියාට තත්පත් චින්තන මාපක් වෙන්නේ නැහැ කියන එක විශ්වාස කරලා නැවත නැවතත් මේ ආදාව ගියාට පස්සේ හිත අනපන් සතිය බලන පුරුද්ද කරගත්තොත් දාගන්න බෑ මේ තරම් මුඛාමනා දාහවලා කරපු හිතවිල්ලක් කරලා ගියාට සතියේ හේම තිබිලා ආනපන හේම නැටක් කරලා නැත්නම් බරපතල විදිහ කකුල ඉදෙන අමාරුවක් තියෙනවා. හොඳට සමාන බරපතලයි සාමාන්‍යයෙන් බැහැ සිහියේ අපේ හට හැන කරලා වේදනාව තුනකට පස්සේ බැලුවොත් අනපන හොඳට ගන්නවා. බාහිර ශබ්ද එනවා. අපි ගියාට පස්සේ හිතනවා කරගන්න දුචිතින් හිතනවා කරන්නේ. බැලුවොත් අනපන කප්පලාගේ සත්‍යයක් දැක්කොත් අර තේරුම් ගන්නවා සර්වඥාන්සේ දේශනා කරනවා. ගැඹුරු මොහොතේ උඩ ප්‍රදේශයේ රළ නිසා, මෝඩ නිසා, හොරද නිසා විතරම කැළඹෙනවා. අඩියම යටි යට විශාල තිමිංගල ආදි විශාල මක්ෂෝ ළඟල නිසා කැළඹෙනවා. මැද මුද පද්දා කියනවා. සාර ගැඹුරු මුදක උඩම තට්ටුවක් කැළඹිලා තියෙන්නේ. අඩිය තට්ටුවක් කැළඹෙන්න පුළුවන්. ළඟ දෙපා ප්‍රාණී නිසා මැද තට්ටුවේ දෙන්නේ. ඒ නිසා අපි මගේ බලයෙන් පතේ පරණ ආකාර කරපහළු මාස්ටර් උදාහරණ කියන කොච්චර විචිත්ත මනසේ ඒකේ කාර්යතාවයේ චෛතසිකයක් ඉඳගන්නේ තියෙනවා. අපේ ඉත කොච්චර විචිත්තද මේ දැක දැක අම්ම මැරිලා ගියා. නැත්නම් මේ තමන්ගේ මේ ඉතිරි පිට ඇදගෙන ඉතල තමන්ගේ ගේ ගිනි ගත්තා. එතන තමන්ගේ දරුවා මැරිලා ගියා. ඒ කලවිච්ච හිතේ ඒකාග්‍රතාවයේ කියන චෛතසිකය යා මුළු ඇදලා ගියන් කලවිච්ච ඉසිලා ගියා. ඉතින් කැලමික් එකකටම දාලා ඕල් දැම්මොත් අපායෙම ඇදගෙන. මෙච්චර කැලමික් එක විවේක වෙන්න පුළුවන්. ස්ථාන වෙන්න පුළුවන්. ඒකාග්‍රතාවයේ තියෙන කෙන මොන්නම කෙනෙකුට අටකාර වගේ නදී වයසේ කාන්තාවක් පිස්සු නටනවා රෙදික් නැතුව මේ වගේ සභාවකට ආවට පස්සේ බුදු දහමේ මනසේ ලෝකයක් මනුෂ්‍යයාට නැහැ කියලා සියලවන්න බැරිුනේ නෑ දරුව දෙන්න මලයි කියලා සීහලව ගන්න බැරි වුණේ නෑ. ඇඟේ ඇඳුන්නේ නෑ කියලා සීහලව ගන්න බැරි වුණේ නෑ. අම්මද අත මැරිලා මිනිය පිච්චෙන ගේ දැක්කා සීහලව ගන්න බැරි මක් නෑ. අර උච්චල කලබල තියෙන්නේ. ඇයිසිකේ මොළයේ ඒකාග්‍රතාවයේ තියෙනවා කියලා සීහලවත් එක්කම මොකද උනේ පයිලජ්ජාව පහළුන හෙළුවෙන් ඉන්න බව කියනවා. එතකන් ඒකවත් නෑ. ඉතින් සීහලක වෙලාවෙ ඉන්නේ හෙළුවෙන් කියලා සීහි නැතුව ගත කරන හැම වෙලාවෙම හෙළුවේ මිනිහාට කටාචාරට තොරන් මොළ ඇඳලා අනම්මනා කියවට සීහියක් එක තමයි ලැජ්ජාව ආවේ. සීහි ගත කරන මිනිසයා බය ලැජ්ජයි. සීහි නැති වෙලාවෙ කොච්චර මාඩකම් නැතුවත් එක මුනේ නටන හැම නාටකම ඉන්ද්‍රයෙන් ඉගෙන කොච්චර කෙරුවත් ඔය දෙවි ලෝකේ මනස ලෝකෙට ගියත් අනවන වුණා ගල ගාම් බැලලා ජීනවා අපි මානසිකයි ඉවරේ කතාචාරයේ වල මේ කරකෝල කියනවල අපෝගේ සම්දානේ ධර්මයට තමයි අපි ප්‍රශ්න සාකච්ඡා කරා ඒදී කිව්වේ මේ භාවනා කරන විදිහ ආනාපාන ශාන්ති කොට අතුපුතිට ගියාට පස්සේ උගෝ කැසිලා පටන් අර ගන්නවා මේකට කෙලවන්න පටන් ගන්නවා ඊට පස්සේ හිත විලක් වෙනවා අර කෙලගිලි ඉන්නවා. ආ කෙලගිලි කොහොමද ඔන්න හති කරන්නේ. ඒක ආය ආනපාන වැඩින දැන් මම මොකද කරන්නේ ආයත ආනපාන දෙහිලාන. ආයෙත් වෙලා කරන අර වගේම ආයතන. නෝන් දැන්පත් වෙනකොට ආයෙ දුර කාටද. ආයෙ කටුල කෙනෝ නඩගා. ආයෙ බර වෙනවා. මේ කෙලගිලි ඉන්නෝ නැහැ ඒක දෙනකොට නැවිෂ. විශේෂ ආයෙ ආනපාන ගොරෝසු. ඉතින් ඒක පිළිගන්න ආයෙ පාලක කරන සාකච්ඡා කළා. ඉතින් ඒක උදාහරණ ආනපාන කාර්යයේ ළමේ ධම්මරති යන කෙනාට අතුරු මාර්ගයට වැටෙනවා. මොකද උගුර ගැසීම නිසා කෙලෙලීම නිසා කෙල විලිනවා. ඉතින් මේක යෝගාවචරය හරියට දෘෂ්ටි හරිය නැත්නම් ඉතින් මේ කෙල එනීම කෙල විලීම මේ නිස්සත ගමනට ලොකු බාධාවක්. ඒක නිසා මගේ සත්‍ය කරන එක සාධාරණයි. ඉතින් දැන් මම මේක ඉතලා මේ වට වෙන්නේ. ඉතින් මට මොකද්ද කියන සරණ. මේ සාකච්ඡා කරලා පෙන්න දුන්නොත් භාවනාව කරගෙන යනකොට ආරම්භ නැතුණාට පස්සේ ඇඟේ තියෙන දේවල් වෙනකට වැඩි බොහෝම සංවේදීව දැනෙනවා. ඒක රබාකාරක මුලේ අවුරුදු කාලෙට අර පිටියෙන් තියෙන රබාන කෙනාලා රත් කරගත්තට පස්සේ අත තිබ්බ ගමන් රබාන ශබ්ද වෙනවනේ. වර්තමාන ඒක තමයි භාවනා කරනකොට ඇතිච්ච රබබ්බරයක් වගේ දෙලහක් වගේ. මේක හොඳට සංවේදී වෙන්න ගන්නවා. ඒකකොට යුගුරු කොහොමද කියලා දිනවා. අපි එදාට හොඳට අහපු ගමන් මේ නායයක් වගේ නායක කොපු ගන්නවා උගුරට එල ගලනවා අංගුලත් ඇත්තට ගාලා ඉදිරියෙන් ක්‍රියාවලියක් සිදු වෙනවා එලෙක්ට්‍රොන ගිනකොට අර ඇතිවිච්ච ආපෝ ධාතුව යටකරනද සතියෙම ක්‍රියාත්මක යෝගාචරය හිතන්නේ මේක ආදාවක් කියලා අපි ආදාවක් නෙවෙයි කියලා. දැන් කෙනෙක් ඉන්නට පස්සේ මේ අර මේක පිළිබඳව කිවිත් කරුණාදෝ වැරදුනාදෝ කියන පශ්චාත්තාපය නිසා හිත පොඩ්ඩක් අවිස්ලා හිතයිසුත් එක ආනාපාන විශ්ව. දැන් කෙරගිල්ලේ ප්‍රශ්න ඉවරනාට පස්සේ දැන් හිත ආනාපානට නැවත යන එක යෝගාචරයම ජීවිතේ වාම මුදු කරපු පයිලට් යාම නිසා වෙන දෙයක් නෙවෙයි ඕන තැනකට යන්න පුළුවන් යන්නේ ආපහු යන්නේ ආනාපානටම ආනාපානී ආනාපානිය බලනකොට අර තිබුණොත් ප්‍රතිශීලී සංකප්ප වෙනවා. මේ සංසිද්ධියේ පිට යනවා කියන පස්චාත්තාපයෙන් පුළුවන්. පිට ගියාට ස්වභාවයෙන්ම ආනාපානිය එනවයි කියන කැමැත්තෙන් සතුට වෙනවා. අපි භාෂාවෙන් කවදාකවත් නැහැ. මේ ඉදී ආනාපානිය කියන සතුට වෙනවා. අපිට පුරුදු තියෙන සත්‍යයක් නුඹට ඇරුවා කියලා ආවා කියලා විල්ලා එනිසා සතිය ගන්නවා කියලා අර නරක පැත්ත විතරයි කතා කරන්නේ. ඒ කියන්නේ අපි මේ සදාචාර වලට තරම් දීලා නැහැ. නමුනාට පස්සේ ඇලමිටි බව ගන්නවා ඉති ස්වභාවය. එකක් කෙනාගේ නෙවෙයි. සාගතා පරිචිතාන සාම්පේක්ෂිතා. ත්‍ත්‍ය දුප්පට විද්ධාවේ කියන දන්නවා. අරේකම කියලා දුන්නේ බලපන් කියලා. හැලුණාට කැම්බිලි වල තිබෙන ආපහු මේ මුල කර්මස්ථානට. සතියේනවා. මේ ආපහු එන එක මරණ චිත්තක්ෂණය වෙන්න නොවෙන්න ඉඩක් නැහැ. ලහන් වෙන්න පුළුවන් යාට කරනවා මේ විවිධතාවය දැන් හරියට ඇඟිලා බලච්චා. ජීවිත ඉවර වෙච්චා. ඒ ඉවරච්ච ගමන් රටාකාරී ගොඩේ ආපහු ඒනල දාන්නේ අරමුණට නම් ඒ ආපහු පිටිපිටියේ අරමුණට අදාළ විපාක වාදයක් කරනවා. අයියෝ මම හිත හිත ගියා අයියෝ මම සාර්ථක වෙනවා අයියෝ කියලා කල්පිත ගන්න පටන් අරගත්තොත් ඔබ මල්ලේ හරි ගිහලා අපුදු ගුරුතුමීලා අපායට දෙනවා දෙන්නේ. ඒ මොකද කවදාකවත් අත්දැකලා නැහැ. භාවනාදී අත්දැක්කක් නිකන් අපි චෝදනා ඉදිරිපත් කරනවා. බලවල පන්තර ගන්න භාවනාදී අපි හිතලා භාවනා කරලා නැත්නම් ආචාර. නැවත ආපහු එන්න දන්නවනේ. මේ කතාචාරවලින් ඉන්න එයා ධර්මී දන්න. එයා එන්නේ ආපහු සතියේ. එයා එන්නේ ආපහු අරමුණට. ඒ අරමුණට පැමිණීමේ ක්‍රියාවලිය මුදෙක් කරනකද බොහෝ වාර කරනකද බෞලිකත කරනකද හිතකින් අපිට ලැබිච්ච ස්වභාවයක් නේද? ඒ හැබැයි අන්නේ ඇබ්බැහිය දැන් යන්ත්‍රය යන්ත්‍ර ක්‍රියාත්මකයි. මේක වැඩි වෙනවා. අර ඉස්සලා අපි මේ කොහොමද දැනගන්නේ මේ අසවාසිය ගන්න ශීකර ගන්න අපි එන්නේ ඒ වාර කරදරයක් පොඩි දැනගන්න ඕනේ. උදාහරණතර කරදරේ සත්‍ය කැඩ සත්‍ය කැඩවිච්ච ගම දැනගත්ත ගමන ආපහු නැවත ආරම්භ කරා සත්‍ය කරා අර ශරීරයේ කරා මේ එන ගමනට ආවලා යෝගිය බොහෝ කවුරු කරලා කියන්නේ පිටියට ඒක කරන්න දෙයක් නැහැ පරණ කරුණ නිසා වෙනවා. ඉතින් සතිය ලැබිච්ච ගමන් නැවත මගේ කාය ආයතෝ අනායෝ සතියෝ පිටලා එතෙන්දලා වැඩ කරන්න යන කටේ පුරුදු කරනවා නම් මේකේ මොකද්දෝ සාරමණ්ඩයක් මොකද්දෝ මණ්ඩියක් පහර පාරවති තක්ෂණ කියලා. ඒක නැත්තම් අනිසි අනතුරට මුක්ති පිටිකට පොඩ්ඩක් සමුහ සාකච්ඡාවක් කරලා බලන්න. ඒක නේද හදිසි අනතුරේදී හිත ක්‍රියාත්මක වෙන්නේ අපි ඔයගන්න පොන්නම මූලධර්ම කතල ඒ මූලධර්ම ඔක්කොම වැඩ කරන්නේ මේ සාමාන්‍ය ක්‍රමයේ හදිසි අවස්ථාවේදී මනස වැඩ කරන්නේ කණි හදාගන්න චිත්ත නියාමයකට ඒක නිසා ඒ වෙලාවේදී ඒ වැඩ කරන විදිය කොහොමදක්වත් මගේ හිත කියන්න බෑ ඒක වැඩ කරන්නේ අනිත් කාර්යයකට ඉතින් මොන කෙනාම හදිසි අවස්ථාවකට දුන්නා මම නාම දෙවිවා ඒක තමයි මරන්නේ ඉතින් ඒ බව දැනගෙන අපි මේ වගේ සාමාන්‍ය සත්‍ය පිළිතෝල ඒ අනුව හිත විචාර කරන දාලා අපි කරකට දෙයක් මේ ඉන්නේ අපව පැමිණීම නැවත අරමුණේ පැවීම නැවත අරමුණේ කාර්යයක් වෙච්ච නැති කෙනෙක් වගේ ඉදිරියට යෑම පුරුදු කරගත්තොත් ඒ කිනාට අපි මේ මූලික පෙරහුව නිසා මරණ මොහොතේදී අර හදන වඩලද හිතේ ගැන්න පුරුදු හැබැයි නැන්නේ විතරමයි පිළිතුර. ඒක හොඳට අත්දකින්න තරම් තමයි සක්මන් කරනකොට අපි සක්මනේ කෙලවට ගියාට පස්සේ ඒක කොහොමද පිළිපදන්නේ? සක්මන් නැදී යනකොට වගේ නෙවෙයි සක්මන් දෙලියට යනකොට රූප ගන්න හිතෙනවා, සද්ධාහට හිතෙනවා, බැලෙනවා. ඉතින් ඒක අපි ඉතලා ඒ නොවේදී කොහොමද? ඒ නොවේදී කරන්න ඕනේ කොහොමද කියන එක ආධුනිකයෙක් කියන්න පුළුවන්. නමුත් සර්වඥාන්ගේ ක්‍රමයේ නදහරිදී සතිය පිටවට පුරුදු වෙන එක ආධුනිකද තමයි. ආධුනිකක කාලයක් කරනකොට සක්මන් වලේ මන්ටිරුවේ මැදදී මම කියනවා ලක්ෂණ අවුල. මම එහා පැත්තට ගිහින් එරියාව මාරු වෙන වෙලාවෙදී ඉරියාපත සංගීදී ඉත උපමුදා. උපමලන්න හිත. අබ්ද අහන්න හිත. ඉතින් එයා ඉන්නේ අනුකම්පිත සෙල්ලකාර මිනිස්සුන්ට ලෑස්තිලා ගියොත් පිට ගියාර කමක් නැහැ. අභ්‍යාසය කරලා උච්චර වෙලා යනද නැවත මගේ ඉක්පය ගන්න. උච්චර වෙලා යන මොන නැවත සතිය පිටවන්න කියලා බැලුවොත් තමයි තේරෙන්නේ ලෑස්ති වෙලා ගියොත් නැවත සතිය ආරම්භ තියාගන්න කියන හැකියාව ගොඩක් වැඩි ලෑස්ති වෙනවා. මේ ලෑස්තිලා යෑම තමයි සම්මාදීත්‍ය කරන්නේ. ඒක අනුකූලතන ඉතින් පිටපයින් පුළුවන් පාකන්න නමුත් කරනවාම ආපහු ගෙනල්ලා අයේ tempat කරන්නේ මේ කටපිටින් ක්‍රියාවලිය යාන්ත්‍රණය කොහොමද සිද්ධ වෙන්නේ මම ඒක දිහා බලන්න ඕනේ මේ අන්තර්ගත තැනදී ඉතින් ඒක නැවත එන්නේ කොහොමද කියන එක දැක ගන්නා සුළුදියෝ ඒක තමයි මෙල්ලක් කාරණාවක් කියලා අනතුරුවට දැක්ලා මනසක් ඒ විනාඩි තේමාන්ත පිට ගියාට නැවත පැමිණීමේ ක්‍රියාවලිය බලන්න පිට යනවා පිට යන්නේ ඉස්සෙල්ලා අයේ කාය සංස කාය සංවේදීතාවේ ඉතිතියි. ඉදපු ගමන් ඒ කාය සංවේදීතාවේ චක්කු සංවේදී භාවයකට එනත ඇහි සංවේදී බවට මාරු වෙනකොටම ඇවිදින මිනිස්ස බලන්නේ පාට මාරු. ඊට පස්සේ බලන රූපේ රස විඳිනතාව පිටායනකට අය ගන්න අයට හිත ගන්න බෑ සක්මන් හිත ගන්න බෑ. ඉතින් අර රූපය අභිරමණය කරමින් ඉන්නවා. ඒ අභිරමණය කරමින් ඉන්න කොතන කාරණා තියෙනවා අපි කියන දා රූප කරන්නේ නෙවෙයි. සක්මන් කරන්නයි ඕවායික පිට ගිහිල්ලා කියලා පශ්චාත්තාප නොවි නැවත මේ පිට ගියේ හිත නැවත ආයේ පයට ගැනීමේ ක්‍රියාවලිය පිළිපදව නැදහත් ඉති බලන්න මොන තරම් සම්මාදිට්ඨිය තියෙනවද උත්තරන හිත වෙන්නේ පිට පිට ගියාට පශ්චාත්තාප පශ්චාත්තාප වුණොත් අවදාව චිත්ත බලා ගන්න අපි චිත්ත බලා ගන්න කියන්නේ සක්මන් පිළිවෙල මෙයාගේ අනුකූල කරන්නේ පිට පිටයි ඉතින් ගියාට පස්සේ ආපහු අරමුණට එන්නේ කොහොමද කියන එක බලන්න මම ලෑස්තිලා යනවා. දැන් තේරෙයි එහෙම ලෑස්තිලා මනසින් නිහිල්ලා ඒක දැක ගන්න නම් පළවෙනි දේ පච්චාත්තාපය. ඉතින් පිටිගියට පච්චාත්තාප වීම ආඩවත් ලාභ වෙන එකක්. දෙක වෙන දෙයකට සූදානම් වෙනවා. මේක වගේ අන්තරයක් වැඩලද සතිය තියෙනවා. කැදේ. කැදේ පස්සේ අපව වෙලික කරනවා. තුන දැය ගන්නවනේ මේ වගේ වෙලාවක කරුණා කරුණා කියන පශ්චාත්තාපය තමයි මාර්ග පාක්ෂික වෙනවා කියන තේස කියන්නේ. ඒ තුල සම්මාදිට්ඨිය පිළිවගෙන ආපහු වෙන ගමන බලනවා කියන එක බැරි කියන සත්පුරුෂ ධර්මයේ සාධාරණීය නැත්නම් සාක්කෝ වගේ කරගන්නවා. බින්දිරු පිටේන වාරය පාසා නැවතින ගතියනවා නම් තේරෙයි මේ පිට යනම සිද්ධ වෙන්නේ ක්‍රියාකට සංවිවරණය. ඉරියව් ඔක්කොම කී කියන්නේ මොනවද? අපි එක දිගේ කරා වෙන්නේ. අපි ආස්වාදී වලට ප්‍රසාරිත යනකොට ඒක සංවිස්තරයක් තියෙනවා. එතන හිත හුඟක් ගන්න. ඒක ප්‍රසාරිත වෙනකොට හොඳට සාරකයෙන් ඉන්න ඕනේ. ඉතින් මේක පිටපණින් කියන. අපේ ඉතින් ආදාව තමයි කරන්නේ. ආදාව ආදාව ප්‍රසාරිත මොනවාද කරන්නේ? කවදාකවත් ලෑස්ති ලෑස්ති ගන්න දෙන්නේ සංගායනාවේ ගන්න කෙනෙකුට මේක කරන්න බෑ ඕන උසස් පාඩම උසස් පෙළ අභ්‍යාසය නම් කිසි කෙනෙකුට තියෙනවා ආශ්‍රද ප්‍රසවාස වේදන සතිය එයා දැනගන්න ඕනේ නතු කාය කරන තියෙන ප්‍රසවාසය අග ආශ්‍රදය අග ඒ නිසා ප්‍රසවාස බලන නිවේ ප්‍රාණී නිවිතනා වෙලා දෙවිගෙන යන තැනදී සංගීත භාවය අපිට මාස ප්‍රසවාස දෙකම ගෙවෙනවා ගෙවෙනකොට නොකිය කියන ධර්මයක් තමයි ආස්වාද ප්‍රසආස බලන සත්‍ය මදි ආස්වාද ප්‍රසආස දිවෙන වෙලාවේදී සත්‍ය ආස්වාද ඒ ලොකු සත්‍යයක් ලොකු ඇස්තියක් ලොකු සංවේදී බවක් ආන්නේ බලයිකොට පේනවා සත්‍ය වඩන වගකීමට වැඩි ලොකු වගකීමක් අවශ්‍යයි සත්‍ය ආස්වාද ඒ සත්‍යයට සත්‍ය මාත්‍රාව කියන දානවා සත්‍ය ආස්වාද සත්‍ය පඨාන කියන දානවා නිසා ඉතල අත් මාත්‍රාව ඇති කරගෙන ඒක කැඩෙන්න ඇරලා ඇති කරන වෙලාවේ නැවත ගාව ගන්න ප්‍රචාරතාව වෙන්නේ නැතුව කැඩෙන කැඩෙන වෙලාවේ නැවත පිළිදෝමින් අඛණ්ඩ භාවය ඇති කරන්නේ ඒකෙදී ආවෝකේ ඉන්නකොට අඛණ්ඩ භාවය ඇති කරන්න ඉතරම ඒක නිකන් කියනවා නම් අවුරුද්දක විශාල වික්‍රණීක අදාහන කාර්යයක් කරන ඕනති ඩ්‍රයිවිං ලයිසන්ස් එකේ ඕන තරම් කාර්යයක් කරගෙන යනවා අපිට දෙන්නේ නැහැ කරලට දෙන්නේ නැහැ ඔය කරකවක යන්න පුළුවන් chimpanzee උලක් කරනවා. ඕන ඕනේ අන්තිම හැප්පෙන්නේ නැතුව වාහනේ ගෙනියන්න ඉරියාපත සංකේතවලදී ලක්ෂණ දාලා යන්න නම් මෙහෙම තියෙන්නේ කොයි ලක්ෂණ ආයුරයක් සමහර ලාට ඇක්ටිවේට් වෙනවා. ඒ නිසා ආමාන්‍ය සත්‍ය වර්ණ ඒක ආගම පරියක් කියන සත්‍ය වර්ණවා කියන එක නිකන් පිට ටික දාලා chimpanzee උඩ වාහනේ දිග යනවා. වෙන දෙයක් නෑ. ඒක කරලා කරලා කරලා තමයි අපි වාහනේ පාරට දාලා අතු කිව්වා අපි කියන්නේ. පන්තියෙන් හරවගෙන ආරයන් පන්ති කියන අපන්නේ නේද? වාහන අපන්නේ නැතු කියනවා කියලා තමයි සක්මන් බාරය. ඊට ඉල්ලවල වල ගියාට පස්සේ ආරයන් සිට ගියා වගේ අරපතල වගේ කීමක් තියෙනවා. වේගයක් තියෙනවා අනිත් පැත්තේ පාරවල යන්නත් ඕනේ අප ගන්නත් බෑ. ඒක අරගෙන අවලංගු වෙනවා. ආන් මේ වගේ වෙලාවෙදී ඒ ඉහළ අපි ආයු සංස්කෘත පාඩම් කරන වෙලාවේදී ඒ යෝගාවචරකින් වග කීම වග වීම තමයි ආජීවයේ හරහා මේ අතරින් මෙතේ ප්‍රකාරයක් දැනගත්ත සතිය අඛණ්ඩව පවත්වා ඒකෙදි මේ ඉරියාපත සංදීයේදී මේ කඩේක තියෙන ඊට වැඩි කියලා ඒ ඉරියාපත සංදීය අනතුරු තියෙද්දී ඉවරටි ගම ආයෙකම සතිය පිටවා ගැනීම කටයුතු කරන මේ දේවතාවතම ඉතින් සතරා කරන මිනිස් ජීවිතේ නැතුණාට අරණ්‍ය සේනාසන ජීවිතයක් ගත වුණා. දිවිරෝගය ආවට අක්ෂරාවන් මත කරගත්තට පංච තූරේ කාණි තිබුණට ආපව සතිය ගන්න අතුප්පාදයට කරන්න කිසිම ඔය පංච තූරේ කාණි බාධාවක් නැහැ. පටි දේවතා කියන්නේ උලංඝනාවෙන් බටුණා පසුකුත් නැහැ. මේ නිසා මේවගෙන තෝරනා කරන්න එපා. නැවත සතිය පිටවන කියන අවස්ථාව බලන්න මේකට සම්මා දිට්ඨි කුරේ දාලා. පාරිදේ කියන අක්ෂරාවන් බව තේස් නැහැ. එහෙම නැත්නම් ඔය නන්දනවණේ කෙලෙස් නෑ. ඉතින් බය වුණොත් කෙලෙසක් වෙනවා. මේ බයවක් ඕනේ නේද? බඩවල සතියක් කියන්නේ. ඒකට හිතේ අනේකක් කලකන්න බෑ. මම තාපව අරගෙන අර සතිය අවශ්‍යයි. එහෙම නැත්නම් බාධක බය නැති තන හිත පිහිටුවා ගැනීම කාර්යයක් කරන්න ගන්නවනම් Taman තේරේ මේ සති චෛතසිකය විතර කෙලෙස් ලංගා ඒ අන්දන් එනකන් සංසාරේට අකුරක් අදානම මොහ පැටල එක පහරෙන් කපන්න පුළුවන් වෙන බලවත් වෙයි කියන්නේ. ඒකේ මේ බලය කාටවත් අභියෝග අභියෝග කරන්න පුළුවන් මොහොතමයි කුෂ්ණාතයි. තමන් විශ්වාස කරන අනේ මගේ හිත කටනානේ කියලා මොහේ කඩේට ගියොත් සත්‍ය පරිමත් වෙනවා මුසුක් වෙනවා දුක්ම දුක්ම වෙනවා අච්චාතාව වෙනවා අවතක්ෂේ වෙනවා. ඒ ප්‍රශ්න තෘෂ්ණාවට පස්සේ මේ සතිය නැති විචලාවේ පේන මේ විකාර දේවල් බදාගත්තොත් මේ සතිය මුසික් පාවිච්චි කරනවා. මොකද නම් තෘෂ්ණාවක් තියෙන පුළුවන් අවිද්‍යාවත් එන්නම් අවිද්‍යාව අවිද්‍යාව දාන්නේ ගතිය. තෘෂ්ණා තෘෂ්ණා බවයි ගතිය. ඒ කියන්නේ මොනවද කියලා සතිය රස තමයි කියනවනේ කෙලෙස් ඉන්නේ නෑ එක වේගයකට පැටලෙන. අවිද්‍යාවේ ඉන්නේ නෑ එක වේගයකට පැටලෙන අපිට කියනවා ආත්ම විශ්වාසය. අනම් මේක කඩලා දාලා ආනාපාන සතියෝ සතිය පිටමඟ ඇදෙහිඳ තමයි ආත්ම විශ්වාසය කියන්නේ. ඉතින් ආත්ම විශ්වාසය බුදුහාමුදුරු දෙන්නේ කක්කලා ඔබ දෙන්නේ කියලා. අතුලින් කටේ වෙන සම්බලදාර දෙවියනවා. මුස්ලිම් කටේ වෙනවා ඒ අල්ලාහ් තමයි. බුදුහාමුදුරු ආඩව දෙන්නේ අපලඟ වෙන්නේ තියෙනවා අදහ. අම්මා මරුණට නොඩායින්න පුළුවන්කම පිහිටි තියෙනවා. අම්මා මරුණට ඒකාග්‍ර හිත ඒකාග්‍රතයි සිටේ ඉතින් නැහැ. ඒක කිනි ගත්තද? දරුවෝ මැරුණාද? වෙදි නැති වුණාද? මේ සතියේ තියෙන දරුවන්ගේවත් දෙද්දේවත් මිනිහලාවත් අම්මලාවත් යකුතුම එහෙම වෙලාවත් ඇහුවේ නැත්නම් හරි අප්සෙට්. කට්ටිය මොනවා හිතයි දන්නේ වෙදි නැති ආඩල් නැති අදෘෂ්ටි ආන්තරණය. අවදාපතන. උනාසේ අගලන දෙයිම කතා කරන්නේ මනුස්ස මනසේ ඔය චෛතසික දුක මොනම මනසකවත් නැහැ. අපි අදහන්නේ අකුසල දුක. අපි අදහන්නේ අවිද්‍යාව විතරයි නිසා අවිද්‍යාව අපි වට කරගන්නවා. ඒ අවිද්‍යාව සියල්ල තමයි සතිය ඉන්නවා, සමාධිය ඉන්නවා, ප්‍රඥාව දිනවා, ඒකාග්‍රතාවය දිනවා. ඉතින් ඒක අපි අරවත් කයින් කරලා මේක රජ කරලා පොමු කරලා පොමු කරලා කරනවා. හොඳටම අමලියක් වෙච්චිලාවක. හොඳටම අසාධාරණයක් වෙච්චිලාවක මේ කාර්මික පුළුවන් ශක්තිය නැද්ද කියලා බැලුවොත් බුදුහාමුදුරණ කියන තරම මේ හැම කෙනෙක්ටම තියෙනවා. බුදුහාමුදුරණ දෙන ඉවසීමේ ශක්තිය මේ manussත්වයට එක්කම පැකේජ් එකේ අපිට ඇවිල්ලා තියෙනවා. උත්පත්තියම හම්බෙලා තියෙනවා. ජීවිතේ මල් විහිං පාර. අපි කියන්නේ මොකද්ද මට මේ බුදුහාමුදුරණට උස නැහැ දෙතිස් මාර්ගවල ලක්තර නැහැ මට. ඉතින් ඒ නිසා මේ කොහෙදෝ නැති චිත්‍රෝ ගන්නවාගෙන අර නැති ටික විතරක් අඩු ටික විතරක් උද්දී ඉඳල හැන්ද වෙනකන් කතා කරනවා අපිට හම්බලා තියෙන මේ සා විශාල දුර්ලභ උද්දෝත්පාද කාලය අපිට අබදොයිතෝ ගන්න මේ සා විශාල අමාරු ලබාගත් මනුෂ්‍යාත්මභාවයේ මේ කුලයක් මොනේ ආවම ඉන්නේ කියලා මේ නිතරම උපයන්න පුළුවන් මේ ක්ෂණ සම්පත්තිය කොච්චර කාලද ආව ඉතින් සත්‍ය කරන්නේ කියලා බෑ කියන ක්ෂණ සම්පත්තිය අපිට මේ අතපාදහයෙන් නැති වෙනකොට මොන පෙට්‍රල් ගණන් යනකොට ඕන්න කියලා ඉතින් මේ කල්යාණ මිත්‍රාගේ සත්‍යමාශ්‍රමයේ පැවිද්ද වගේ තමාමත් තමයි අමාරු හොයාගත්ත මේ සියලුම දේවල් මේ පුංචි දෙයක හැලලා තුන පිච්ච ගම අපි ළඟින් දුර්වල වෙනකොට කොච්චර අසතුටුද අපි කොච්චර අදහමින්ද කියලා අපි කොච්චර පාඩකවද කියලා අපි සම්පූර්ණයෙන්ම නැහැ අලුත් තුනක් නියට විහාර කරලා තියෙන දැක්කම දෙපාරකට ඉවරයි බුද්ධෝත්පාද කායයක් කියලා මනුෂ්‍යාත්ම කායයක් කියලා ශ්‍රීලංකප්පයක් කියලා අත්දැකීමක් කියලා සම්පූර්ණාශක් කියලා පැවිද්දක් කියලා පාරවරම් මාරණ කියලා ගැත්ත උරවට්ටාන් සාන්නේ. ඊමණ දෙගිනි නොගිනියන්නේ නැහැ. මොනස ගිනි නොගිනියන්නේ නැහැ. ඒ කෙසේ නම් දන්නේ මේ වගේ වෙලාවල් වල ඉවසීමේ ශක්තිය අල්පෙන් හඳුමාකට එන්න ඕන මේ පැකට් එකේම තියෙනවා. දන්නේ. ඒ වගේ මේ විතර අවුල් පාසයක් තියෙද්දි ඒකාග්‍ර භාවයේ තියා ගන්න පුළුවන් බව සංයෝජ ගන්න ඕන එකක් නෑ. හැබැයි ඒක මේ ඒකාග්‍ර භාවයේ අවුලුච්ච විලාය අවුලුච්ච කරන්න පුළුවන් එකක් නෑ. උපුස්නාන් කරලා කරලා කරලා ඒ ධර්ම අධික්‍ය පිටුවා ගත්තා නම් අපිට කියන්න පුළුවන් ඉන්න කට්ටියට ඔක්කොම දෙන්න තියෙන වද ටික මම දීපන්. අයිය හති දින වෙලාවෙදී මම ඉදාට බලන්න මම මෙතන දාහයක් කියනවා මට සද්ධාවක් තියනවාද? ඒකයි මම ජීවත් වෙනවද? ධර්මයෙන් මගේ ජීවත් වෙනවද? එහෙම මනුෂ්‍යයාගේ මනුෂ්‍යත්වයේ කියන වටිනාකම පෙනෙන පෙන්නලා දෙන ස්වභාවය අපි ධර්මං සාරකින් නාම භූමි ධර්මං සාරකින් නාම කියලා කියන ධර්මයේ කියලා කියන්නේ අවකෝලගෙන ආයි මේ වර්තමාන චිත්තක්ෂණ නැති කරන්නේ මේ වර්තමාන චිත්තක්ෂණ අවදි වීමේ ශක්තිය නැති කරන මොනම බලයක් ඒක පාවා දුන්නාට පස්සේ ඕන ගැට වැඩ කල කල විදුම යට කරන්නේ. ඒ නිසා කල යුක්ත මොකක්ද? ඒ සුදුසු පරිසරයේ දීලා හෝ වර්තමාන මොහොත ගන්න, ඒ සක්මන් කරන දැහැලා පිළිමසෙන් වර්තමාන මොහොත බෝධ කරලා, ඉදින්දා ජීවිතේ කටයුතු කරනවා වර්තමාන මොහොත බෝධ කරලා, ඒක ගැන කතා කිරීම, ඒක ඉදිරිපත් කිරීම, ඒක ගැන සාකච්ඡා කිරීම පිළිබඳ සංවිධානය හදාගත්තා නම් මේවා තිරසන් කතාවලට යනවා. ඒකින් තොරව කරන හැම කතාවක්ම ත්‍රිසං කතාවකට වඩා දාන. මෙතෙන් තමයි සම්මාදිට්ඨික පිටලා මේ සීල කතා, අපිච්ච කතා සම්බන්ධ කතා විද්‍යාවල කතා ආදී වශයෙන් ඒ දෙවියන් යොමු කරන කතා සීල කතා සමාන කතා ප්‍රඥා කතා යොමු ඥානදර්ශන කතා කරනවා විනා අහන කෙනාට ඒක වැඩි වෙනවා කියලා දෙන කෙනාට කරන්නේ. මේක කියන කතා කිව්වට බලන්න කලින් මෙන්න මෙහෙම වැරදුනා මෙන්න මෙහෙමයි කියලා වෙනවා ඉදිරියට කරගෙන යනවා උන්වහන්සේ කරන වරද විතර කරන්න දෙයක් නැහැ. මේ වැරදි විතරilla අපව මෙහෙක සම්දාන්නේ. සත්පුරුෂ තමයි. බුද්ධ පාක්ෂික ගතිය. වරදින දේවල් පිටි කතා කරන්න ගත්තොත් මාර පාක්ෂික වෙනවා. කල්පල් වෙනවා. එන්නා තමයි කියන්න ඕන දෙය ගන්න. අරගෙන මේක විතර කතා කරනවා. ඒ දෙක සාදු. අහන මිනිහට තුනක් දුක්කට. එහෙම නැති දේවල් වලට බලන්න. ඉතින් සාමයේ යන භාවනා කරපොත් ස්වාමීන් වහන්සේනම පොයිසිතා දතා පරිකිතා මනසානුපේක්ෂිතා දීක්ඛ්‍ය උපරිවිද්ධා කියන මට්ටමට ගිය ගොල්ගොල වෙලාවේ බුදුහම් වෙලා පෙන්නලා දෙන්න ඕන තමයි කියන්නේ. යාටම යා විශ්ින් නැගී හිටින්න බෑ. ඒක බුදු බුදුහම බුද්ධත්වයට ඒ කරනවා මුතේ බය වෙන්න එපා. මෙලා අක්ෂරාවිලට මොනවා වුණත් මේක අපේ මේ දි අරසයි. අපි අරසාව කියනවා ඔබ ඉස්නා කතා කාලේ වුණ විතරම ඔබ මම දැන් මෙතන දැන් ගෙන්නවා. සම්බුද්ධ සමාධිය කියන ඒ සමාදන් වෙනවා කියලා මුතුකර දීමේ ඒ කියන්නේ උත්ප්‍රේරක ප්‍රත්‍යක් අපිට රසායනික ජීව ගන්න උත්ප්‍රේරක ප්‍රත්‍ය කරන්නේ ඒ දේ ඇතිරීම සඳහා අවශ්‍ය ශක්තිය කියලා යාලට කරනවා ඒක මොනවාක්වත් වෙන්නේ නැහැ අර උත්ප්‍රේරණ කරන විදිහ අරකට මතක් කරලා දෙන්න උඹට විතරක් ක්‍රීමේ හැකියාව කියනවා ඉතින් හැම ගුරුවරෙක් උත්ප්‍රේරක අපේ කල්‍යාණික උත්ප්‍රේරක සත්‍යන්නේ උත්ප්‍රේරක එහෙම නැත්නම් උත්ප්‍රේරක ඥාන ශෛලියට ඔසවලා ගැනීම කරා උනාට අපි පෙන්නලා දෙන්නේ බලවෙන්නට ඇඳගත්තු අනුසාරු භාවයේ තුච්ච කරගන්නවා පහත් කරගන්නවා නීච කරගන්නවා කෙලස ගන්නවා හැම වෙලාවෙම නැවත සතිය පිළිපවා ගැනීම නැවත වර්තමාන මොහොත පැමිණීමේ හැකියාව නැහැ කියලා ඉෂාත බැනගෙන පපු යද්ද ගන්න අඬන්නේ ඒක බුදුහාමුදුරුවෝ එන්නේ නැහැ ඒක විතර හොඳ පන්තිල සත්පුරුෂයෙක්වත් ළඟදී ඒ හැකි සංඥාය වැඩ කරන යනකොට තමයි යෝනිසෝට ගිහිලා උත්ප්‍රේරණය කරන්න පුළුවන් නේද? අතන මේ කාර්යයක් ආදර්ශයක් ජීවිතයක් අනිවාර්යම උත්ප්‍රේරණයක්. ඒ නිසා අපි උගන්වනවා කියන්නේ උගන්වන්න ඕනේ වැරදි නොකර ඉන්න එක නෙවෙයි. වැරදි නොවන ජීවිතයක් නෙවෙයි. වැරදුනාට පස්සේ හදන ඒක අදාත්මයක් නෙවෙයි. අපි ඉස්කෝලේ යන කාලේ අපිට කියන්නේ නෑ උගන්වන්න දෙයක් තියෙන්න අමාරුයි. දැන් අලුත් දෙයක් මාදයක් නෙවෙයි. පිළිති දෙකක් එකකටවත් මහාන බයන්නේ. ඒක දැරියක් පල්ලේ. ඌ කියන්නේ මට අමාරට ඇත්තම අලුත් මොහොතේ මොන ඉරිච්චක හොඳයි අලුත් එකක්. ජීවිත හදන්න නැතිලා. මොන දෙයක් අතද? ඔක්කොම සිගලා අලුත් එකක් ගන්න තමයි පොතක්. ඉතින් ඒක වුණේ. පරිබෝධිකත්. පරිබෝධය කියලා කියනවා. يعني මේක හැටි කරනකොට ඒක අදාගෙන වැඩ ගන්න එක තමයි යම් පුරුෂයෙක් කියන්නේ. ඒක උගන්වන්නේ පාරදක්ෂ ව්‍යාපාර විතරයි. කිසිම කෙනෙක් ඕනතර කරනවා. මම කරෙන්න පුළුවන් නේද බලන්න කරෙන්න පුළුවන් දේවල් වල කරෙන්න. කරනකොට හදන හැටි කියනවා පුරුෂ කරන්නේ. මේක නොකඩෙන්න ආරක්ෂා කරන්න හදනවා කියන එක ලක්ෂණයක් තමයි. මරුන් පාර දෙයියන් වාස්තය. ඒක නිසා භාවනා කරනවා කැඩෙනවා. ඒ කියන්නේ හැම වෙලාවෙම නැවත සතිය පිළිපීම සඳහා ප්‍රවසානීදී තමන්තුලින්ම පරෝ පරෝපදේශ රහිතව තේරුම් ගන්න පුළුවන් මනුස්සයන්ට දුක ආය කරනකොට තේරෙනවා මෙන්න මෙවැනි ආකාරයෙන් බලනකොට බාධාවල් පවා මෙච්චර බාධාවල් පවා මුන් මුන් දෙන්නේ නැතුව යන්න බෑ බාධාව බාධා කරන්නේ යටපත් වෙන තුච්ච වෙන නීච ආත්මයක් ඇති කරගන්න කරන්නේ ඒ දුන්නේ එළවෙල බලකරන අතුල්ලා දුන්න අපයි එකසරයි නෙවෙයි රෝගයක් ඇති වෙන නිසා මේ සාමාජික ජීවිතේ පරිලක්ෂය ගන්න එක නෙවෙයි පටන් අර ගන්නකොට අත්‍යවශ්‍ය සීලේ රැකෙන සමාධිය කියලා ගන්න. තුකාපරේ හිමිවිල සමාධිය රැකෙන සමාධිය කියලා ගන්නවා සීලේ රැකෙන සමාධිය කියන කොහොමදක් සමාධිය කරන්නේ. ඒක වෙන්නේ නැහැ. සීල සමාධි දෙකම වුණා පස්සේ ප්‍රඥා විරෝධ සමාධිය කියනවා. ඒ එකිනෙකින් එකිනෙක ඉහළට ගියාට අපේ බුද්ධ ආරම්භයේ සමාධිය විතර කරන්නේ එක වශයෙන්. එහෙම එකක් නැහැ. සීලය රකින්න තියෙන සමාධිය එකක් ඒක ඉහළට ගියාට පස්සේ තව එකක් ඒක තව එකක් ඒකයි ඔය කියන්නේ විකාශක නම් කියලා දෙන්නා වෙනවා දීපාරෝපණය කරුලේ ඇටේ නම් කියලා ඔය අපි දෙවිලි ගන්නේ අර ගුවන් ගහනකොට පස්සේ නැඩේකට පස්සේ බිඳුව කියලා කියන්නේ ගුවන් ගහන තමයි බිඳුව කියන්නේ කමකෙදි බිඳුව කියන්නේ ගුවන් ගහන බිඳුව ගහනවා මේ වෙලාවේ ඇටේ මේ මාර්ගයෙන් අපේ අධ්‍යාපනයේ නෑ විදන් අනුගමන අධ්‍යාපනයේ නෑ ඒ සමාධි එන්නේ එන්නේ මොඩලා ගියාට පස්සේ ඒක දැනට කියනවා මම නිවන් දැකලා නැහැ තමයි. හැබැයි මැරුණා බෙල්ල වැටෙන දිනන බෑ. මම මේ පැත්තට යන්නේ කියලා ආනේ විශ්වාසය ඇති වුණාට පස්සේ අර කියනවා ලද්දස්සාසෝ බුද්ධ ශාසනේ අර්ථපතිත්‍රෝ. එයාට බුද්ධ ශාසනේ අස්ස අස්සසිල ප්‍රතිෂ්ඨාවක් ලැබිලා තියෙනවා නම් ලැබිලා නැහැ. හැබැයි ඔය නන්නතර වෙන්නේ කොහෙන් කරුණා නිවන දිහාටයි හැරිලා යන්නේ. එහෙම වෙනකොට සමාජාඥය කරනවා පාපන සත්පුරුෂයෙක් කියනවා සත්‍යඥය තේරෙනවා ගන්නවා ප්‍රතිපිටකයක් තේරෙනවා සූත්‍රයක් කියනවා තේරෙනවා දුමාකාර ගමනක් වෙන මේ කනෝර තමයි ඉන්නේ පතාචාර්ය ධර්මය මට තේරෙන විදිහට මම කියන්නේ ජීවිතේ නිකන් හරියට කර්මයේ දෙක අපොත් දෙකක් වගේ ඒක දිගේ යනකොට ඔක්කොම වෙන්න තියෙන දේවල් වෙනවා. අතවන්න ගියොත් තමයි බෙල්ලකින් බැලලා තල්ල කරන්නේ. යන දෙයට යන්න අරින්න හොඳක් නෑ. ඉතනට කරන කොයි දෙයක් කතා. ඉතලා සැලසුම් කරලා කරන කොයි දෙයක් කතා. වෙන දේ වෙන්නගන්න ලස්සන දෙයක් ගන්න මේක තමයි අපි කියන්නේ. අවුරුදු 6 වෙනකන් ළමයා වෙන දේ වෙන්න කොච්චර සුන්දරද කියලා. ඕනේ මානසික ආතතියක් තියෙනකම ළමයි තියා ගන්නකොට මානසික තියෙන වෙන දේ ලෑසි. ආය හතර තීරණ දවසේ ඉඳලා මේක ආව වතල. ආ අම්මනේ මේක අඟුලිමාන ගහල මං කියන්නේ ආයේ කාට ඉන්ජෙක්ෂන් දාලා වර කරන්නේ කියලා එතන මං කියන්නේ මේ දැන මේ දෙන්නේ මොකද වෙන්නේ මොකද හරි අපි භාවනා කරන මේ වෙන දෙයක ඉඳ දීලා බලාගෙන ඉන්න පුළුවන් තරමට ආවනම් මුචල ලස්සන සුන්දර ජීවිතයක් මොනම තීසනාවක් ප්‍රශ්නලෝ ඉවිලෝ න්‍යාපයේ ඒ කියන්නේ ඒ ජීවිත ජීවත් වෙන භාවනා කරන කියන්නේ කායික ක්‍රියා නතර කිරීමයි වාචික ක්‍රියා නතර කිරීමයි ඒක සීලෙම කෙරෙනවා ඊපස් මේ මනස නටන ඇතිය නටන දීලා හොර ගන්න එපා කැම දෙන්න එපා බලාගෙන නිකරදී යම් දැනුම් ගියාට පස්සේ ආපහු නැති වෙලා ඉදිරියට එන්න පුළුවන් වෙනවා පොඩි වෙනකොට ආයෙත් ඉඳලා අපිට පුළුවන් අර ආසනේ ප්‍රතිෂ්ඨාව ලබා ගන්න එක නම් කප්පි ඇත්තටම දැනගන්න ගිහිල්ලා ප්‍රතිආසෝතකින් පණහලා ඒ හිත නැවත නැවත ගැනීම ක්‍රියාවලිය කරන්න ඕනේ. පස්සේ ඒක සමාධියෙන් ඉල්ලපණ ගන්න පස්සේ ඒක දැක ගන්න එක සම්මාදිට්ඨිය කියලා දාගන්න. ඒකට ලෑස්තිලා යන එක සූදානම් හරියට කියලා දාගන්න. ඒකෝට කියනවා මේ ධර්ම පිළිදල වෙනවා කියලා. එලගස්ව ගන්න තමයි කියන්නේ. ඒක තේරුණා තිබුණා එලගස්ව ගන්න මම දන්නවා කියලා කියාට පස්සේ දස රතාචාරයේ ඉන්න රතේකට නැගගත්ත හනියක් වගේ රතේ විනවන තරම්. ඉතින් ගියාට පස්සේ මොනසයා නිමිති ගන්නෙත් නෑ, අනුලඳර ගන්නෙත් නෑ. මරණ මොහොතදී හිත විචිත්ත වුණා. ඒ අනිවාර්යෙන් දේවල් කායික උපදීමක් කියන එක ඒ රෝතාන්තක සූත්‍රය සඳහන් වෙනවා. මේ අපි කරගත්ත යක්ෂරහණාග සූත්‍රයේ නිදර්ශනයක් සාපේනවා. ඒ නිසා භාවනා කරපු කෙනාට ඒ කරපු භාවනා වේදිකා ආයෝජනයේ කර්තාවක් නොවන හේතුවක් නිසා අපදාන වෙන්නේ නැහැ. ඒ නිසා මේ নানা ආකාර දේවල් වලට අපි විසුතරන් වගකීම් කියන බල හැබෑව. මේ මහා සඳහා යෙදෙන කාර්යය ඇත්ත ඇකේ කියලා මුණා යෙදෙන කාර්යය. ඒක සත්‍ය පිටි සඳහා යෙදෙන කාර්යය. අප්‍රමාණ සඳහා යෙදෙන කාර්යය දවසින් දවස දවසින් දවස දිගින් තමයි වැඩි වෙන කාලයකට කටයුතු කරනවා නම් ඒක නම් කියනවා තමන් ගැනම කම්පා කරන කෙනෙක්. එහෙම නැතුව මේ අනුන්ගේ සීනි කියලා කියලා ලංකබා බිස්නස් කරගෙන මේ කටයුතු කරන්න පටන් ගන්නකොට පස්සේ ඒක නඩ තමන්නවත් තමන් නැති වෙනවා. ඒ නිසා ජීවිතය සකස් කරගන්න ඔය තරකින් පටන් ගන්නකොට තමයි ඉන්නේ ඉන්නේ ඉන්නේ මේ විවේකයේ මේ උපේ කලාව විවේක වැඩි වෙලා ළඟ ළඟ වෙලාවේ අඩු ගන්න තමයි ඉලියව. ඒ වෙනසම මේ සත්‍ය පිටිකේ වඩා ගත්තොත් අපිට අද හම්බෙලා තියෙන්නේ සංසාරේ කවදාකවත් හම්බෙන්නේ නැති ආනන්ද වටිනා ප්‍රශස්ත අවස්ථාවක්. ආසාව පන්නගන්න එපා. පන්නන්න දෙවන්නේ කිසිසේත්ම සම්මත. පන්නන තන්නේ ක්‍රම තමයි යටි කියලා සාතුෂ්ණාන් සාතේදී. ඒක දැනගැනීම තමයි. කොහොම ලාභේ දාස්තිය. ඉන්නේ කියන්නේ සුෂ්ණාදී ඉන්නේ කියන්නේ ආර්ථිකයේ හැඩතල බලා ගන්න සතියට නැවත හිත ගන්න මේ විදිහට කිව්වොත් එහෙම ඒ අවිද්‍යාවේ දත් කලවන්න පුළුවන්. අනු පටන්න පුළුවන්. සතියට විභූෂණ පාන්න පුළුවන්. ඒකකොට මරණ චිත්තක්ෂණයේදීවත් අපි අනාගතේ අසරණ නෑ අනාථ නෑ. ඒ නිසා කවදාවත් ශක්තිය ධෛර්යය සහිතව භාවනා විදිහට කරගෙන යන්න මේ දවසේ ධර්ම දේශනාව 100 දේශු ආත්ම වේවා ප්‍රාර්ථනායි. ඒ දවසේ ධර්ම දේශනාව නිමත කරනවා. දිනාර සංචිමි බාලේවා ප්‍රාර්ථනා.